අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දැනුත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරමු වේලාව ලැබෙන පරිදි සභාවට ඉදි තියලා අපි බෑණියන් වහන්සේට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට අපිට කමඨාන් වාර්තා සම්බන්ධයෙන් 12කුත් බාහිර ප්‍රශ්න තුනකුත් එක්ක 15ක් ලැබිලා තියෙනවා. මේ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ආදුනිකයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයංක භාවනාව පරයන්ක භාවනාවේදී නාසිකාග්‍රයේ හුස්ම වැදෙන තැන සිහිය පැවැත්වුවා. අරමුණ එන විට අරමුණ දිගේ ගමන් නොකර අරමුණු එන විට අරමුණු දිගේ ගමන් නොකර හුස්ම ඇතුල්වන බවත් පිටවන බවත් මෙනෙහි කළා. මේ ආකාරයට මෙනෙහි කරන විට ඇතුල්වන හුස්මේ ඇතිවීම නිරුද්ධ වීමත් පිටවන හුස්මේ ඇතිවීම නිරුද්ධ වීමත් මෙනෙහි කළා. ටික වේලාවකදී කය සැහැල්ලු වී සිසිල් වුණා. වලාකුලක් අහසේ පාවෙනවා වගේ කයද පාවෙනවා දැනුණා. ප්‍රීතියක් ඇති වුණා. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී පළමුව ඇවිදගෙන ගියා. පසුව ඔසවනවා, යවනවා, තබනවා වශයෙන් මෙනෙහි කළා. ටික වේලාවකදී මට දැනුණා ඔසවන පාදයේ ඇතිවීමත් නිරුද්ධ වීමත් එසවීම අවසානයේ ඉදිරියට ගෙන යාමත් එහි ඇතිවීමත් නිරුද්ධ වීමත් පාදය පොළව දෙසට පාත් කිරීමේදී ඇතිවීමත් නිරුද්ධ වීමත් පාදය පොළවේ තැබීමේදී ඇතිවීමත් නිරුද්ධ වීමත් හොඳින් සතිමත්ව බලා සිටියා සිටගෙන ඉන්නා විට ඉහළට ඇදීගෙන යන ආකාරයක් දුටුවා වෙනදාට වැඩිය සතිමත්ව සක්මන් කළා එදිනෙදා කටයුතු දාණයට වඩින විට ඔසවනවා තබනවා යනුවෙන් සතිමත්ව ගමන් කළා. සිටගෙන ඉන්නා විට සිටගෙන ඉන්නවා බවත් දාණය ඇඟිලි තුඩු වලින් අනන විට වෙනස් වෙන ආකාරයත් දැනගෙන දාණය වැළඳුවා. උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර කොට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සසුන් ගුණ පුරාන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ලැබේවා නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි ඒකේදී අර ආනාපානේ වගේ විස්තර බලන්න තෑහෙන දක්ෂකමක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒක තවත් උඩට බලන්න පුළුවන්. මුලපදාක බලනවා වගේම ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස බලනවා වගේම ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් පේන්න පටන් ගන්නවා. ඒත් එක්ක හාද වුණාට පස්සේ එල්ල වුණාට පස්සේ අන්න ඒ වගේ සක්මණේදීත් ඔයිට වඩා විස්තර ඒ වගේම විශේෂයෙන්ම එදිනදා වැඩ කරනකොට පුළු පුළුවන් වෙච්ච වෙලාවේ සතිය එකලස් වෙච්ච වෙලාවේ විස්තර හොයන්න පටන් අරගත්තොත් තමන්ට මේ කලාව තේරෙන්න පටන් ගන්නවා. ඒ සඳහා කරන්න තියෙන්නේ සතියෙන් ඉන්නකොට තියෙන හැමදේම හොඳයි කියලා බාර ගන්න. කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. සපාවත් එකයි දුකාවත් එකයි හරියත් එකයි වැරදුනත් එකයි ගුරුසුනත් එකයි සිවුණත් එකයි කියලා හැමදේම අහුලන්න පුරුදු වෙච්ච ගමන් ඒක මේ ව්‍යාපාරේ ලාභ ලබන මට්ටමකටපත් කරගත්තා වගේ වැටෙනවා. ඉතින් ඒ නිසා මේ පරියන්කේදී අරමුණ බලන ගතිය දිනු කරන අතරම ඒ ගති ඒ ක්‍රම සහ ඒ විදි එදින්දා ජීවිතයත් යොදන්න වග බලා ගන්න එකයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මරයන්ක භාවනාව ආනාපාන සතිය. ස්වාමින් වහන්ස මීට මාස 6කට පමණ පෙර ප්‍රස්වාසයේ අවසානයේ වරහන් ප්‍රස්වාස 3ක් 4ක් 5ක් ආදී වශයෙන් වරහන් වහලා අනුක්‍රමයෙන් සමාධියකටපත් උනිමි. එහිදී නැවත ආස්වාස ප්‍රස්වාසයේ දැනීමක් නොමැති විය. මම සමාධි අවස්ථා කීපයක සිටි බැවිනුත් විවිධ හේතු මත ආස්වාස ප්‍රස්වාසයේ තොරතුරු විස්තර බලමින් ඉදිරියට යාමට තීරණය කළෙමි. එහිදී බොහෝ දුරට ඌයේ පර්යංකේ වාඩි වී සුළු මොහොතකින් කාය සංස්කාරයන් තුනී වූ අවස්ථාවක සිට මිනිත්තු 15ක් පමණ නිමිත්තක් නොමැති අවස්ථාවකට පත්වීමයි. වරහන් ඇතුලේ සෑම පර්යංකයකම එසේ නොවේ. ඔබ වහන්සේ ඊයේ කළ ධර්ම දේශනෙන් පසු පෙර තිබූ සමාධි අවස්ථා නැවත පැමිණීමේ පෙර ලකුණු 15 විය. මා වඩාත් කැමැති ප්‍රස්වාසයේ අවසානය තෙක් බලා හිඳ කිසිවක් නොමැති තැන කෙරෙහි සිත යොමා සිටීමටය. මා කුමක් කළ යුතුදැයි දේශනා කරනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මොනවක්වත් කරන්න යන්නේ ඒක තමයි තියෙන අපලේ කරන්න එපා. මූල කර්මත්තන හොඳට විස්තර බලන්න. අනෝට අරකට ප්‍රියයි මේක වේවා. බණී තිබුණු දේවල් වේවා මොනවක්වත් කරන්න නැතුව තමගේ යුතුයකම අනුග්‍රහය කල යුත්ත නැත්නම් අරමුණට සමීපව සාදරව බලන එක කරනකොට ඒ ටික ඔක්කොම සිද්ධ වෙයි. ඒ නිසා මෙතන ප්‍රශ්න තියෙන්නේ කරන දේ සහ අපේක්ෂාව අතර පටලවිලක් මෙතන තියෙන නිසා කරන දේ නැත්නම් මේ කරන දේට වැඩිය සිද්ධ වෙන දේට මුල් තැන දීලා ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීලා යන්න අපේක්ෂා කරන දේ ගැන දැනුව තිබුණාට ඒකට ඉස්සර වෙන්න දෙන්න එපා. එතකොට තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඉස්සර වෙච්ච ගමන් එයා දන්නව කරන්න ඕන දේ. ආදුනිකයෙක් මේ ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානය මූල කර්මස්ථානයයි. ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරමින් ආරම්භ කළෙමි. ප්‍රථමයෙන්ම එම දෙක වෙන්වෙන්ව නිරීක්ෂණය කළෙමි. ආස්වාස වාතයේ සිසිල දිගු බව හා ප්‍රස්වාසයේ කෙටි බව උණුසුම් බව නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රස්වාස අතර විරාමයක් ඇති ලෙස දැනුනි. එම විරාමයේදී ආස්වාස වාතයට කුමක් සිදු වූයේදයි බැලුවෙමි. එවිට වාතය උගුර ආශ්‍රිතව ගොස්, ගෙල දිගේ ගොස් අතුරුදහන් වී නැවත එම මාර්ගයේම පිටතට පැමිණෙන බව දුටුවෙමි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී එම අතුරුදහන් වූ මොහොතේ පපුව පිම්බෙන ආකාරයත් හැකිලෙන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ අනුව ඇතුළු වූ වාතය පෙනහැල්ලට ඇතුළු වූ බව සිතාගතිමි. තවත් බලා සිටීමේදී මට හැඟී ගියේ ආස්වාස වාතයේ මුල් කොටස පමණක් මා නිරීක්ෂණය කළ බවයි. එම නිසා තවදුරටත් මම ආස්වාස වාතය දෙස බලා සිටීමේදී සියලුම ආස්වාස වාතය පෙනහැල්ලට එකතු වන බවත් ඊට පසුව ක්‍රමයෙන් ඇතුළු වූ මාර්ගයේම පිටවන බවත් දුටුවෙමි. ඒ අනුව ආස්වාසයේ කෙලවර පෙනහැල්ල ලෙසට හා ප්‍රස්වාස වාතයේ ආරම්භය පෙනහැල්ල බවත් නිරීක්ෂණය කළෙමි. තවදුරටත් බලා සිටීමේදී නිරීක්ෂණය ඌයේ මුලින් මා නිරීක්ෂණය කළ ආස්වාස හා ප්‍රස්වාසයේ සිසිල හා උණුසුම එසේ නොවන බවත් නාසයට ඇතුළු වූ අවස්ථාවේ සිටම එය ක්‍රමයෙන් උණුසුම් වෙමින් පෙනහැල්ලට ඇතුළු වී එය පැමිණි මාර්ගයේම නැවතත් පිටවන බවයි. එය ගෙල ප්‍රදේශයේදී මම තවදුරටත් තහවුරු කරගතිමි. දැන් කයේ වේදනා නොදැනේ. එක දිගට පරයන්කේ සිටින වේලාව ක්‍රමයෙන් වැඩි කරගනිමි. පෙරට වඩා හුස්ම ගැනීමේදී හා පිටවීමේදී මන්දගාමී ස්වરૂපයක් නිරීක්ෂණය වේ. එනම් ආස්වාසයට හා ප්‍රස්වාසයට වැඩි වේලාවක් ගතවන බව බවක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ආකාරයට දිගටම ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලා සිටිමි. උපදේශක් ලබා දෙන සේක්වා. එදිනෙදා කටයුතු පෙරට වඩා සතිය පිහිටයි. ඉරියව් මාරු වීමේදී එය ප්‍රකට වේ. අත්පා චලනය මනාව ප්‍රකට වේ. තෙරුවන් සරණයි. ආස්වාස් ප්‍රස්වාසයේ මුලමදාග බැලිය මේකෙදි ස්ථානීය වශයෙන් කරලා තියෙන්නේ කාලයේ වශයෙන් කරන්න පුළුවන්. එක තැනක හිත තියලා නාසිකාග්‍රේ හරි හොඳට වැටෙන තැනක ඉතින් හුස්ම පිට වෙන්න ඇතුල් වෙන්න පටන් ගත්ත තැන එසේ ගුරුසෝට නාස්පුඩු පුරවාගෙන හුස්ම ඇතුල් වෙන හැටි නතර වෙන හැටි එතකොට ප්‍රශ්වාසය පටන් ගන්න හැටි නාස්පුඩු පුරවාගෙන පිට වෙන හැටි නතර වෙන හැටි කියලා එක තැනක ඉඳලා කාලයේ වශයෙන් මනින්නත් පුළුවන් එහෙම නැත්නම් යණ යන තැන හැටියට භූමිය වශයෙන් දේශයේ වශයෙන් ස්ථාන වශයෙන් මනින්නත් පුළුවන් ගාක් වෙලාවට කෙලින්ම කියලා නැති වුණාට ස්ථාන මාරු කර කර බලනවට වැඩිය එක තැනක ඉඳලා මේකේ මුලමඳාග බැලිලා තමයි ගොඩක් වෙලාවට මේ ඒකාග්‍රතාවයට උදව් කරන්නේ. ඒ නිසා ආනපන යන යන විදියට යන්නේ නැතුව වඩාම ප්‍රකට තැන හිත තියාගෙන පටන් ගන්න හැටි, මැදීගෙන යන හැටි, නතර වෙන හැටි. වශයෙන් බලන එක තමයි වඩා සෞඛ්‍ය සම්පන්න. ඒකට වැඩිය තීක්ෂණ භාවයක් එන්නේ තියෙනවා. කෙසේ නමුත් ඒ වගේ පුංචි දේවල් කරදරයකට ගන්න එපා. ආනපන හොඳට කීකරුණාට පස්සේ තමයි අපිට මේ වගේ අපට ඕන දේ කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එතෙන්ට යනකම් කොහොම හරි ආනපන නතු කර ගන්න ඕනේ. හේම කර ගන්න ඕනේ. කීකරු කර ගන්න ආම්බාම් කර ගන්න ඕනේ. ඊට පස්සේ ওই විදිහට විස්තර බලන්න. එතකොට කොයි වෙලාවෙ කොයි තැනෙන් භාවනාව පටන් ගත්තත් ආනපනේ සෑයින දුරට Taman එක යාළු වෙනකන් ওই වැඩිපුර විස්තර හොයන්න යන්නේ අවසානයේ තමයි මේ විදිහට බලන්නේ. ඉතින් මේ විදිහටම සක්මනේත් බලලා එදිනදා ජීවිතවලත් කටයුතු වලදී තමන්ට ලේසි පහසු එක තැනක වැඩක් අල්ලගෙන විස්තර වශයෙන් බලන එකයි කරන්නේ. එතකොට ඒක ටික ටික ටික ටික පැතරෙන්න පටන් අර ගන්නවා. ලීලා තියෙන තාලෙටම තමයි සාමාන්‍යයෙන් වාඩි වෙලා ඉනකොට තමයි ගොඩක් ওই විස්තර වැඩියෙන් පේන්නේ. ඒක සක්මනටත් එදිනදා වැඩවලටත් පැතිරෙන විදියට බලන එක තමයි බලන්ඩයි මේ උපදෙස් දෙන්නේ. ඒකට තමයි යෝගාවචරය අවස්ථාව ගන්න ඕන කරන්නේ. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ උපදෙස් දුන් පරිදි පර්යංකයේදීත් සක්මනේදීත් මූලික අරමුණට සමීපව වැඩි වේලාවක් සතියෙන් බලා සිටීමට උත්සාහ ගතිමි. අද 3:30ට කළ සක්මනේදී දකුණ වම යනුවෙන් සතියෙන් දැනගනිමින් සක්මන් කරද්දී සක්මනේ ආරම්භක කෙළවරේ සිට අවසානය දක්වාම එක පියවරකදු මඟ නොහැරී සතිය පැවැත්වීමට හැකි වුණා. යම් තැනකදී සිහිය නැති වූවා නම් දල වශයෙන් අසතියෙන් ගිය පියවර ගණන පවා දැන ගැනීමට හැකි වුණා. ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් දකිමින් සක්මන් කරද්දීද එසේම සතිය පිහිටා තිබුණා. අනෙක් කිසිදු අරමුණකින් සතියට බාධා නොවුන අතර ඒවා පසුබිමේ ඇති බව පමණක් දැනගෙන සිටියා. සක්මනේදී මුල මැද අග බැලීමට උත්සාහ කළත් පියවර එසවීමේ මුල එකවරක දීවත් දැකගත නොහැකි වුණා. වම් පාදය ඔසවා බිම තබන අතරවාරයේදී දකුණු පාදය මත මදක් එසවී තිබීම මෙයට හේතුවයි. ඇස් දල්වාගෙන යමක් දෙස බලා සිටින්නාක් මෙන් සිත සක්මනෙහි ඊතා උනන්දුවෙන් යොමුව තිබුණා. පර්යංකයේදීද සක්මනේදී පැවති සතිය නොබිඳී පවත්වා ගත හැකි වුණා. දල්වාගත් සතියකින් අරමුණට බොහෝ සමීපව සිටියා. පිම්බීම් හැකිලීම් වාර 10ක් 12ක් පමණ එක දිගට දැකගත හැකි වුණා. පසුව සිත කුමක් අරමුණු කළාද කියා නොදැනී සුළු වේලාවක් තිබීමෙන් පසු මූලික අරමුණට පැමිණේ. පිම්බීම හා හැකිලීමේ ස්වභාවික ලක්ෂණ බොහෝ ඉක්මනින් වෙනස් වන බව නිරීක්ෂණය කළෙමි. පිම්බීම කෙටි හා වේගවත් වන අතර හැකිලීම දිගු හා සෙමින් සිදුවනවා. සෑම හැකිලීමකටම පසු කිසිවක්ම නොදැනී තත්පර එකක පමණ කාලයක් තිබීමෙන් පසු පිම්බීම ආරම්භ වනවා. වර එක මූලික අරමුණ අපැහැදිලි වී සියුම් වී යන අතර වර එක එය ඇති බවවත් නොදැනී යයි. කෙසේ වුවත් මේ සියලු විපරිණාමයන් දෙස සතියෙන් යුතුව බලා සිටීමේ හැකියාව ලැබුණා. අනෙක් සෑම ඉරියව්වකදීම ඉතා හොඳින් සතිය පිහිටා තිබුණා. දාණය වැළඳීමට පෙර ප්‍රතිවේක්ෂාව සිදු කිරීමේදී එහි අර්ථය නොවේයි සිත අරමුණු කරන්නේ. පාත්‍රයේ ඇති ආහාර දැකීමෙන් කොපුල් පුරා කෙල පොල් කඩුවක් පමණ පිරෙන අයුරුත් මේක මුලින් කන්න ඕනි අරක චුට්ටයි ලැබුණේ මේක කොහමද අරක කොහමද වශයෙන් පෙරේත සිතුවිලි වැලක් උපදින අයුරුත් නිරීක්ෂණය කළා. ප්‍රත්‍යවේක්ෂාව කිරීමෙන් මා මටම වංචාවක් කරගෙන ඇති බව වැටහුණා. හොඳම ප්‍රත්‍යවේක්ෂාව වන්නේ මේ සියල්ල සතියෙන් දැක දැන ගනිමින් දානය ගැනීම යයි සිතුණා. ඔබ වහන්සේගේ සෑම ධර්ම දේශනාවකින්ම මාගේ කමඨහන හොඳින් සුද්ධ වෙන අතර දිනපතාම මට හැඟී ගියේ ඒ දේශනාව කරන්නේ මටමයි කියයි. මේ මඟ පෙන්වා දීම වෙනුවෙන් ඔබ වහන්සේට නැවත උපතක් අත් නොවේවා මේ අන්තිම උපත වේවා තෙරුවන් සරණයි. මේ පරියංක භාවනාවේ මුලදි කියලා තියෙන විදිහට ආහනපාන හොඳට මුණට මුණ දාලා තියෙන වෙලාවේ සමීපව බලන්න බලන්න විපරිණාමය වැඩි වෙනවා. ඈතට යන්න යන්න නිත්‍ය සංඥා වැඩි වෙනවා. ඒක නිසා අපි මීමැසි පොදියක ඈත තියා බැලුවොත් අපිට පේන්නේ ඒක ඝණයක් විදියට. නමුත් ලඟ වෙනකොට ළඟට පේනවා ඒක කිසිම මීමැස්සෙක් විවේක ගන්නෑ. එයා දඟල දඟල ඉන්නේ. ළඟට යන්න යන්න යන්න යන්න පේනවා ඒක. මීමැසි බොදියක් කියලා. ඒක නිසා අනිත්‍ය ලක්ෂණය බලන්න ඕනේ නම් විපරිණාම ස්වභාවය බලන්න ඕනේ නම් ඇතිව නැතිව යන බැහැටි බලන්න ඕන නම් පුළුවන් තරම් සමීප වෙන්න. නමුත් ඒක යෝගයේ යෙදෙනකම් කරන්න බෑ. ඉස්සලා කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට ආනපානිය යාලු කර ගන්නවා. ඉන්න ඉරියව්ව යාලු කරගන්න. යාලු කරගෙන අවස්ථාව ලැබුණට පස්සේ හොඳටම උච්චන්න ආසන්න නිරීක්ෂණයට ගියොත් ඒ යෝගාවචරයට ලං වෙලා බලන්න බලන්න ඒක ශීඝ්‍ර වෙනසක් ඇති වෙන බව තේරෙනවා. නිකන් සාමාන්‍ය අපි හඳ දිහා බලන හිටියොත් අපිට හඳ ගමන් කරනවා තේරෙන්නේ නැහැ. ඒ තරම් ඒක මේ නිත්‍ය වශයෙන් තියෙනවා කියලා. නමුත් අපි ටියෝඩලයිට් එකක් දාලා නැත්නම් දුරේක්ෂයක් දාලා බලාන හිටියොත් හොඳ දුරේක්ෂයකට හඳ එල්ල කරනකොට වැහැලා ඉවරයි. ඒ දුරේක්ෂය අල්ලලා හඳ බලන්න ඉස්සෙල්ලා දුරේක්ෂය යොමු කරනකොට වැහැලා ඉවරයි. ඒකෝට පේනවා මේක මේ තරම් ශීඝ්‍රයෙන් බහිනවා. ලං කරලා බැලුවොත් ඒකේ ක්‍රියාකාරකම් වැඩි. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ. නමුත් ඉතින් අර අරමුණ යාලු කරගන්න ඉස්සෙල්ලා ලං කරලා බලන්න බෑ. අරමුණ හාද කරගන්න ඉස්සලා බෑ නිසා ඉස්සලා අපි ගොඩේ ක්‍රමයට සම්මත ක්‍රමයට අරමුණත් එක්ක යාළු වෙනවා. යාළුවා හොඳට තේරුම් ගන්න දැන් තතිය තියෙන අරමුණ කිට්ටු වුණා. මුණට මුණ දාලා තියෙනවා. දැන් ඉතින් ඇඟට නොදැනෙන්න ලඟ වෙන්න ඕනේ. දඩේම දැකගත්ත දඩයක්කාරයා වෙඩි තියන්න ඉස්සලා පුළුවන් තරම් ඒ දඩේමට ලඟ වෙනවා. ලඟ වෙනකොට වෙඩිල්ල ෂුවර්. ඉතින් ඒ නිසා ඒ ලඟ වෙනකොට පූසෙක් මීයට ලඟ වෙනවා වගේ කෝටු කඩා ගන්න නැතුව ඇහි බඳලා තියෙන ටෝච් එක හොල්ලන්න නැතුව දනකුර ගාගෙන පුළුවන් තරම් සතාට ලං වෙනවා. ඒ ශිල්පය යෝගාවචරය දන්නේ නැත්නම් ඈත තියලා වෙඩි සිබ්බට හරියන්නේ නැහැ. ළඟට යන්න ගිහිල්ලා හෙල්ලලා සතා එලව ගත්තට හරියන්නේ නැහැ. අනේ ලං වෙන ක්‍රමේ බලන්න ඕන නම් පූසෙ දිහා බලන්න. මීයා ඉන්න බව දැනගත්තට පස්සේ එයා ලං වෙන්නේ ඌටම ආවේනික සහජ ක්‍රමයකට. යෝගාවචරගේ දක්ෂකම තියෙනවා. එතකොට පුසට මීයා ෂුවර් වෙනවා වගේ අල්ලනවා. අරමුණ අහුවෙනවා. අහුවෙනවා කියන්නේ අරමුණේ විපරිණාමය බොහොම ශීඝ්‍රයෙන් පේනවා. ඉතින් ඒක සඳහා කොයි වෙලාවෙද ඒක කරන්න ඕනේ කොයි වෙලාවද නොකරන්න කියන එක මොනම විදිහකට කියලා දෙන්න බෑ. අත්දැකලම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක නිසා නිතිපතා භාවනා කරන්න කරන්න විතරයි මේ පරිශ්‍රණය එකට පස්සේ එකක් විදිහට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා නේවාසික භාවනා වැඩමුළුවේ දැන් අද වගේ වෙනකොට තුන්වෙනි හතර දවසේ යනකොට කාට කාටත් මේ අවස්ථාව ලැබෙනවා. එතකොට අර ඊටාම සමීප වෙලා උච්චන්න වාසන්න බැලීමේ ක්‍රමය පුරුදු කරගත්තොත් පරියංකක නොහිට එදින්දා වැඩවලදීත් ඒක ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා උනන්දු ඇති වෙච්ච වෙලාවේ වැඩේ කරගන්න එකයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සතිය ප්‍රගුණ කිරීමේදී හුස්ම රැල්ලෙන් ඉවත්ව ඉදිරියෙන් දිස්වන නිල් පාට දෙස සිත යොමු කිරීමෙන් ශරීරයේ වේදනාවන් තුරන් වී ශරීරයේ පාවෙන බවක් දැනේ. නිල් පාට දෙස සිත යොමු කිරීම ඇලීම් වලට වරහන් ඇතුලේ ආශාවන්ට සිත යොමු වීමක්ද සක්මනේදී ශරීරයේ වේදනාවන් අවම වන්නේ ඇවිදීමට මිනිස් සිත ආශා කෙරෙන නිසාද පිළිතුරු ගෞරවයෙන් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි. සක්මණේ මොකද්ද ප්‍රශ්නේ? සක්මණේදී ශරීරයේ වේදනාවන් අවම වන්නේ ඇවිදීමට මිනිස් සිත ආශා කරන නිසාද? ඇවිදීමට මිනිස් සිත. මිනිස් සිත. ඔය කියන්න බෑ ලියන එක නම් මිනිස්සෙද්ද කියලා. කොහොම වුණත් හැම වෙලාවෙම ඉන්නේ වේදනා සාගරයක අපි බුද්ධ ඥානanse කියන්නේ මේක රෝග නිගණ්ඩුවක් කියලා. ඒ කියන්නේ රෝග දරන කැදැල්ලක් වගේ. පැටව කුරුළු පැටව දාන්න හදන කැදැල්ලක් වගේ මේක ඔක්කොම දරන හරියක් රෝග තමයි දරන්නේ. පේන්නේ අපි අනුන්ගේ ශරීරය තියාගෙන බලන්නේ. ඊයේ බලනවා, හෙට බලනවා, අරයා බලනවා, මෙයා බලනවා. ඒක නිසා පේන්නේ. තමන්ගේ ශරීරයට හිත දැම්මොත් පේන්නේ වේදනාව. නිසා භාවනාව හරියනකොට යෝගාවචරය අකමැති වෙනවා. මේක බලන්න බලන්න පේන්නේ වේදනාව කියලා. ඉතින් ඒ නිසා අපි මාන්ඩි පොන්සේක ගාමිණි පොන්සේක බල බල ඉන්නවා. චිත්‍රපටි බල බල ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ ඇඟ බැලුවට අපේ ඇඟ රිදෙන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සුන්ට සම්මාන දෙනවා. මැග්සීසේ සම්මාන දෙනවා. බොක්ස් ඔෆිස් වාර්තා බින්දිනවා. ඕ ගාල වැඩ. කවදා හරි මේකට දාපු දවසේ මුල්ල ඉඳලා අගටම වේදනාව තමයි තියෙන්නේ. ඉතින් කවදා හරි මේ වේදනාව සැපයට කාරණාවක් කරගත්තොත් ප්‍රමෝදයට කාරණාවක් කරගත්තොත් ගමනක් තියෙනවා. ඒක කරනකොට හිත කොච්චර චපලද? හිත කොච්චර වංචනිකද? හිත කොච්චර ෂටද කියලා බැලුවොත් මේ ගෑනුන්ට 64ක් තියෙනවා කියවට ගෑනුන්ට කියලා ප්‍රශ්නයක් නැහැ. ඔක්කොටම එකයි. ඔක්කොටම එකයි පුදුමාකාර ෂටගති පේනවා. ඉතින් මේ ටික බලන්න කියනවා මැරෙන්නේ ඉස්සල්ලා. බලන්න කියනවා ලෙඩ වෙන්නේ ඉස්සල්ලා. වයසට යන්නේ ඉස්සල්ලා මේ නිවන් දකින්න කොච්චර අකමැතිද කියලා මේ හිත. විවේකයට කොච්චර අකමැතිද කියලා මේ හිත මෙච්චර ළඟ තියෙනවා. බලන්න ඕන නැතිකම තියෙනවා. ඒකයි මේ ශ්‍රද්ධාවක වටිනාකම. ශීලක වටිනාකම, සතියක වටිනාකම. ඉතින් ඒ නිසා අපි මුල් හරි විචාර කරද්දී මේ ආනාපාන තීදී නිල් පාට බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් වෙන මොනවද කරන්න දන්නවනම්. නිසකනම් ඕන පරිශීලනයක් කරා. මේක ඔක්කොම ආර්ය පරිශීලනය වෙනවා. සැකනම් චරිචුරුනම් බයනම් අනිශ්චිතනම් විතරයි මූල කර්මස්ථානේ සරණ යන්න ඕනේ. බයනම් සැකනම් අනිශ්චිතනම් විතරයි මෙනෙහි කරන්නත් ඕනේ. එහෙම නැත්නම් ඕන දෙයක් කරන්න. ඒක තමයි වගකීමෙන් කරන්නේ. වැරදි නම් වැරද්ද බාර ගන්න දැස්ති. හරිනම් හරි වැඩේ කරන්න කැමති. ඒක සෙල්ලක්කාර ගතියක්. ඉතින් එතකොට මේ වැඩියෙන් භාවනා කරපෙන්නා වැඩියෙන් දන්නවා මේ මේ තැන් වැරදි මේ මේ තැන් හරි කියලා. ඒ ළඟ ඉන්න කෙනා කොච්චර ඒක දැනගත්තත් Tamanට වැඩක් නැහැ. ඒ නිසා ඒ කරන අරිය පාරිපරේෂණ වල කිසි ප්‍රශ්නයක් නැහැ. සැක නැතුව ඉන්න වෙලාවක. ඔක්කොම වෙන්න අරින්ද මේ හිත වේදනා කියලා මෙච්චර නැටුවට උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්න වේදනත් එක්කයි එයා ඒක මගේ ඇරලා ගිහිල්ලා බේරලා නිකන් එන. භාවනා කරනකොට ඒක හොම්බටම මූණ ඉස්සරහටම ඇවිල්ලා පේනවා. ඒකට තමයි අපි වීරත්වෙ ඉල්ලන්නේ. ඒකට ලෑස්තිලා යන එක තමයි මේකට කරන්න තියෙන වැඩේ. තේරුවන් සරණයි. අතිපූජනීය නායක මාහිමි පානන් වහන්සේ. පරයන්ක අවස්ථාව ආදුනික සිතකය තැන්පත්ව පරයන්ක අවස්ථාවේ සිටින විට තදබල හිසේ රදයක් ඇති උනේමි. ඒ වාගේම ශරීරයේ තදගතිය දරා ගැනීමට නොහැකි තරම් දැනුනි. වේදනාව ඉවසාගෙන තවත් ඉදිරියට යන විට මේ ශරීරය හිස් ඒ වාගේම ගතයුතු හරයක් නොමැති බව වැටහුණි. ඊට පසුව දිනයේද පර්යංකයේ යෙදී සිටින විට වේදනාවන් ටිකෙන් ටික අඩුවෙන බවක් දැනුනි. ශරීරයේ පුරා දැවිලි වැගිරෙන ගති මුහුණ බෙල්ල අවට ඉදිකටු මූණතකින් අනින්නා වගේ දැනුනි. නිල් පාට කහ පාට ආලෝක දිස්සුනේය. අද දින පර්යංකයේ යෙදුණු විට විනාඩියක් දෙකකින් පමණ සිත තැන්පත් උනේය. ආස්වාස ප්‍රස්වාස දෙස බැලුවෙමි. ඉක්මනින්ම ආස්වාස ප්‍රස්වාසය නොදැනුණ අතර ශරීරය වෙත සතියෙන් බලා සිටියේදී සිතවිලි හට ගැනීම ශාරීරික වේදනාද බොහෝ සෙයින් දැනුනි. සතිය හොඳින් පවත්වාගෙන යා හැකි අතර සමහර අවස්ථාවක කම්මැලි ගතිද ඇති වෙයි. ඒවා මගහරවා භාවනාවේ යෙදෙමි. සක්මන අවස්ථාව මුලදී සක්මන් කිරීම හරි අපහසුවක් ලෙස දැනුනි. මේ වන විට හිතේ තැන්පත් ගතිය වර්ධනය කර ගැනීමට හැකිකම හැකිතාවයෙන් පවතී. එදිනෙදා වැඩකටයුතු සතියෙන් යුතුව සිදු කිරීමට උත්සාහ දරමි. අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් ලැබේවා. භාවනාදීනේති කොයි වැඩේ කරන්න ගියත් ඉස්සලා ඉස්සලා එකේ කෝල ගති, කෝඩු ගති වගේක් පන්ති වෙනවා. එතකොට ඉතින් පේන දේ නෙවෙයි පේන්නේ. විවිධ විදිහට පේන ඕන නැති දේවල් පුඹලා පෙන්නනවා, ලොකු දේවල් පුංචි කරලා පෙන්නනවා. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට ඔය හිතන තරම් ওই ප්‍රශ්න ගණන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් අන්න ඒ පරිේශන කොටසයි අර ආධුනික කාලේ නැත්නම් ඒ කෝල ගති, කෝඩු ගති තියෙන එක තමයි මර ඇඳේ ඉඳගෙන කරන්න බෑ. වයසට ගිහිල්ලා කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බීදී භද්‍ර යවුවේදීම මේක දැනගත්තනම් එයා ওই බාධා වලට ඉච්චර බය වෙන්නේ නැහැ. බාධා වෙන්නේ අඬාගෙන, ගොරවගෙන, පුම්බගෙන තමයි. ඒක තනි කර බොරුවක් තියෙන. අඳුරයක් විතරයි තියෙන්නේ. හීයක් නැහැ. ඒ නිසා ඉතින් අන්ධහර පාන් ගන්න එකයි තියෙන්නේ. ඔබට අමාරුයි කටිරේ බරයි හොඳයි. ඉතින් මේ බරනේ ඔබ ගනි. ඉසිකක් වන් කරලා දෙන ඒක ඉතිකක් උනක් ඒක ඉලීලා තියෙන්නේත් මේ ඉසිකක්කමක් මතු උනේ මිද මොකද්ද වෙන හරි ඉල්ලලා ගත්ත වචනයක් වань තමයි ඒකේ තියෙන්නේ. ඉසිකක්කමක් මතු වෙලා නෙමෙයි මතු උනේ මි. හරියට උත්තර පුරුෂයෙන්ම ලියලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝල ගති වලට වෙන දේ. ඒක ඉක්මනට පස්සේ පේනවා ඔය වගේ දේවල් නැති මොනම දෙයක්වත් නැහැ. ඕනේ ශිල්පයක් ඉගෙන ගන්න ගියාම ඔක තියෙනවා. මුල් කාලේ ඒකට ටිකක් සැදී පැහැදිලා ඉන්න ඕනේ. පහු වෙනකොට ගණන් ගන්න දෙයක් නැහැ. බබාලා හම්බෙන්න ගියාම පළවෙනි බබාට හරියට සෙල්ලම්. දෙවෙනි බබා එනකොට ඉච්චර ගන්න අපේ අම්මට දරුවෝ 11. 11 හම්බ වෙනකොට බස් එකේ ඉන්නකොට හම්බ වෙනවද දන්නේ නැහැ. බස් ෆුට්බෝඩ් එකේ ඉන්නකොට හම්බ වෙනවද දන්නේ නැහැ. පළවෙනි බබාට නම් අම්මා පින්නපු අම්මලා දෙතුන් දෙනෙක් දෙපැත්තෙන් ඉන්න ඕනේ. බේරන්ද සබන් කෑලිද නිල් පාට පුළුන් જાති নানা ප්‍රකාර දේව. දෙවෙනි බබට උරතල් නැහැ. මෑණිවරුන් බා කියලා වැඩක් නැහැ. මේ කොහොම නමුත් ඒක තමයි ඇති. අන්නේ පරිශ්‍රණි කිරුවේ නැත්නම් අපි තාම උමරි පපා ඉඳී. කෝල වෙවි ඉඳී. කෝඩු වෙවි ඉඳී. කිසි ගමනක් නැහැ මාරයට අහු වෙනවා. මම කඩාගෙන ඉදිරියට ගිය මනුස්සයට ඒක සැරේ නේ කඩන්න වෙන්නේ මේක. එක ශිල්පයකට එක සැරයයි. ඊට පස්සේ එකක්වත් එන්නේ අපිට නයි පැන පුම්බන්න එන්නේ අන්න ඒ ටික කරන්ද ඒ ටික කරුවාට පස්සේ ඒ බය ඇතිච්ච ගතියට ඕන ශිල්පයකට මොන දෙන්න පුළුවන්. ඒ නිසා කියනවා මේ සතිය වඩන කෙනා කදාකවත් මම වයසයි කියලා ශිල්ප ඉගෙන ගැනීම පමා කරන්නේ. ඕන වෙලාවක ඉගෙන ගන්න ලෑසි. ඕනම වෙලාවක දෙවෙනි භාෂාව ඉගෙන ගන්න කැමතියි. දැන් වයස වැඩි කක්කත් එන්නේ. ඒක මොකද දන්නවයි පටන් ගන්නකොට පැකිරි. පුවක් ගෙඩියක් නම් කනකොට කනකොට මොනදි පැකිරි. නිල්ලි ගෙඩියක් කරනකොට හරි තිත්තයි. කක කක කනකොට පෙන්රහයි. අපි ඒ ටික වාර්තා කරපේ කොහොඳයි. නමුත් මේ ඒ වගේ අර බයලජ්‍ය දෙක නැත්නම් කෝඩු ගති කඩාගෙන ගියාට පස්සේ දැන් ඉතින් පිටිය අදාගත්ත පිටිය වැඩ ගන්න එකයි තියෙන්නේ පුළුවන් තරම් සමීපව අරමුණු නිරීක්ෂණය කරන්න තමයි මේ මහන්සි උනේ කියලා හිතාගෙන වැඩ ගන්න එකයි තියෙන්නේ ආදුනිකයි ගෞරවනීය සාමින් වහන්ස පර්යංක භාවනාව සක්මන් භාවනාව කොට මම ඉඳගෙන ඉන්නවා යන සංකල්පය කයට යොමු කොට ටික වේලාවක් කය දෙස බලා සිටින විට කණ්ණාඩියෙන් තම රූප දක්නාක් මෙන් දැක ගැනීමට හැකිවිය. ටික වේලාවක් ඒ දෙස බලා නැවත සිත නාස්පුඩුව වෙතට යොමු කළෙමි. මද වේලාවක් යනතෙක් ආස්වාස ප්‍රස්වාසය දෙක ගැනීමට නොහැකි විය. තව දුරටත් බලා සිටීමේදී ඊතා තදගතියකින් යුතු ඊතාම කෙටි ආස්වාස වාර දෙක තුනකුත් ප්‍රස්වාස වාර දෙක තුනකුත් දැක ගතිමි. තවත් පිටක ඉඳගත් පසු නාසයේ අගට සිත යොමු කළ විට වම් නාස් කුහරය ඇතුළත මද කැසීමක් දැනිනි. ටික වේලාවකින් පසු නැතිවිය. හුස්ම රැල්ල දෙවතාවක් පමණ දැනිනි. වෙනදාට වඩා අද දින ඉරියව්ව මාරු නොකර ඉඳගෙන සිටීමට හැකිවිය. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී ඔසවන ගෙන යන තබන ආකාරය දෙස බලමින් සක්මන් කළෙමි. සමහර අවස්ථාවලදී පාදය පොළවට තබන විටද ඊතා සියුම් ගතියක්ද දැනේ. ඇතැම් අවස්ථාවලදී පාදයේ විලුඹේ සිට එසවි ඇඟිලි පමණක් පොළවේ සැපෙන විට එහි ගොරෝසු ගතිය එසවෙන විට ඇති සිසිල් ගතියද නිරීක්ෂණය කළෙමි. පඩි නගින අවස්ථාවලදී දන හිස නැමෙන දිගහැරෙන අයුරුද නිරීක්ෂණය කළෙමි. එදිනෙදා කටයුතුද සිහියෙන් කළෙමි. දානය වැළඳීමේදී බත් පිඬුව කටටගෙන හපන විට කෙල සමග මිශ්‍ර වී ගිලෙන අයුරුද සිහියෙන් බැලුවෙමි. පිරිසිදු කිරීමේ කටයුතු වලදීද බිත්ති අතුල්ලා එහි කුණු ඉවත්වන අයුරු සතියෙන් බැලුවෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා උතුම් නිවනින් සැනසෙත්වා තෙරුවන් සරණයි. හොඳයි. ඊට තියෙන විදිය හොඳයි. ඔක් කඩා ගන්න නැතුව දිගට ඕම කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි తాවකාලිකව සමතය වඩමි. මෙනෙහි කළ යුතු සහ නොකළ යුතු අවස්ථා තවමත් තෝරා බේරාගත නොහැකි නිසා විටක මෙනෙහි කර බලමි. විටක මෙනෙහි නොකර බලමි. එම දෙකේ විශේෂ වාසි අවාසි හඳුනාගත නොහැකි විය. නමුත් දවසේ බොහෝ වේලාවල් ගතවනුයේ ගත සිත පිනා යන ස්වභාවයකින් යුක්තව බව සතියෙන් දකිමි. දවල් පර්යංකයේදී සුපුරුදු පරිදි එවැනි ප්‍රමෝදමත් ස්වභාවය පවතිද්දීම වාඩි උනේමි. අහඹු ලෙස හුස්මට සිත වැටුනි. එය මෙනෙහි කිරීමට විශේෂ අනකිරීමක් නොකර බලා සිටියෙමි. හුස්ම වායු ධාරා සියල්ල කඩ ඉරිපෙලක්සේ කුහුඹි රැලක්සේ එක දිගට දැනෙන බව නිරීක්ෂණය විය. ආස්වාස ප්‍රස්වාස අතර විශේෂ හිස්තැනක් නොදුටුවෙමි. එක පෙළටම තිබුණේ හිස්තැන් රාශියකි. එහි විස්තර ਵਿਚාරය කරන ගතියද මදින් මද දුරු වී නිකම්ම බලා සිටියෙමි. හුස්ම නොදැනී පැවති කාලයක් වරහන් ඇතුලේ තත්පර තුන් කාලක් පමණ පසු කර ගොස් නැවත දුරින් දුර සිදු වූ සියුම් කම්පන වේග ඈතින් ඈත නිරීක්ෂණය කළෙමි. ඒවා හඳුනා ගැනීමේ ලක්ෂණ නැතිවද හුදු ෂණ මාත්‍ර කම්පන පමණි. නැවතත් එම කම්පන වාර ළඟ ළඟම පහළ වී හුස්ම නලියන බව නැවතත් දුටිමි. එදිනෙදා කටයුතු තරමක් දුරට සැලසුම් සහගතව සිදු කළ හැක. අතපසවීම් තරමක් දුරට අඩුය. ඔබ වහන්සේගේ උපදෙස් අනුව දිගටම භාවනාව සිදු කරගෙන යමි. දැනට විශේෂ ගැටලුවක් නැත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මුල් කොටසේ සඳහන් කර තියෙන විදිහට මෙනෙහි කරත් එකයි නැතත් එකයි කියන එක Tamanට අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ කියන එකට ඒක තමයි පෙරමග ලකුණ. ඒ නිසා එතකොට පුළුවන් තරම් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව යන්න පුළුවන්. එහෙම පරිශීලන කරාට පස්සේ මේක දැනගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක භාවනා කරගෙන ඉන්නකොට සමහරලාට අර දැනෙනවා මේක අඩියේ තියෙන ඒ කම්පන චංචල ගති ඒ කම්පන වේග දිහා බලනකොට ඒ වේග මගේද මගේ නොවේද ඇතුළතද පිටතද මගේ ඕනකමටද පහළ වෙන්නේ නැද්ද කියලා බැලුවොත් ඒ වේගවල තියෙනවා චිත්ත නියාම ක්‍රමයක් ස්වභාව භාව ගතියක් ඉතින් මේක ඕන්න මගේ කියා ගන්නත් පුළුවන් ඕන්න මගේ නෙවෙයි කියන්නත් පුළුවන් වරක හිතන මේක පාලනය කරන්න පුළුවන් කියලා වරක හිතන පාලනය කරන්න බෑ කියලා. මේ කම්පන වේග දිහා කොච්චර බලහිටියත් ඒක ස්ත්‍රී ගතියක් පුරුෂ ගතියක් පෙන්වන්නේ නැහැ. ඒ කිසිම කම්පනයක් සැප පිනිස දුක් පිනිස එන එකක් නෙවෙයි. ඒ බලන කෙනා මේක සැපයි කිව්ව සැපයි. දුකයි කිව්ව දුකයි. ඒ නිසා ඒ අඩියටම ගිහිල්ලා ඒ වේන කම්පන අඳුනගත්තොත් එහෙම නැත්නම් ඒක යහලුනොත් ඒක කොයි ඉරියව්වෙත් උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන එකක්. උප්පත්තියේ ඉඳලම තිබිච්ච දෙයක්. අපි මේක ඒක බය වෙලා මගහැරලා තියෙනවා. භාවනාවේදී අපි කරන්නේ මේක අත්‍යන්ත ජීවත් වෙන ලකුණක් විදියට භවය වශයෙන් දැන් පැවැත්ම තියෙන බවට ලකුණක් කරගෙන හැම ඉරියව්වෙදීම එහෙම නැත්නම් දවසේ කොයි වෙලාවෙදිත් මේක මාව අතහැරලා යන්නේ නැහැ මගේ තියෙන තණ්හාවයි මේ අවිද්‍යාව නිසා මම මේක අතහැරලා පිටතෙන් වලට යනවා. ගිය ගමන් ආතතිය මතුවේ. ගිය ගමන් ආයාස කරගතිය මතුවේ. නමුත් මේ වේගයත් එක්ක ඉන්නකොට කම්පනයත් එක්ක උදෙත් එකයි රැයත් එකයි ඇතුළත් එකයි පිටත් එකයි. සැපද දුකද මොකක්වත් නැහැ. ඒ නිසා මේ මේ පේන මේ කම්පන වේගය යම් දවසක යෝගාවචරය අඳුනගත්තොත් නිවන් දකින්න කම්ම එකතු කරලා යන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් දැක්කා වගේ එතන මුළු මේ හිල මාර්ගයේ යන්න හොඳ හැරමිටියක් හම්බුණා වගේ ඕන වෙලාවක මොන්න කරදරයක් බාහිර තිබුණත් මේ කම්පණය දිහා බලපු ගමන් තමයි තේරෙනවා ඒක කවදාකවත් මම අතහැරලා යන්නේ. මගේ තියෙන නැහැදිච්ච කමට මම ඒක අතහැරලා යනකොට තමයි මේ දුක් කරදර හිතට එන්නේ. කියලා ඒ කම්පන වේගය ගත්තොත් ඕක තමයි බුදුහාමුදුරුවෝ ගාවත් තියෙන්නේ. කම්පන වේගය අතින් අපේ අතර කිසි වෙනසක් නැහැ. ඕක තමයි බුදුහාමුදුරුවෝ අත්දකින්න ඕන තියෙන ක්‍රමය. ඕක තමයි මේ නිතර වෙනස් වෙන ශක්තියක් ධර්මයෙන් තියෙන ඔච්චරයි. නමුත් අපිට ඊට වැඩිය මේ ආප පිටුවෙන් දියාප්පන් හොඳයිනේ. ඒ නිසා ඒක පැත්තක දාලා අපි ඕක ගැන කල්පනා කරගෙන ඉඳින් ඉඳ ආතතිය ගන්න. ඒ නිසා ඒ පුළුවන් නම් ඒ කම්පන වේගය වරික් මට ඇවිල්ලා එබිකම් කරනවා බලනකොට ඒක Tamange හැබෑ නිවහන බාටපත් කරගන්න පුළුවන් නම් මගේ උරුම වාසී ඉදම වතේ ඊට පස්සේ තවන්න පුළුවන් ඕන වේගයක් තියෙනකොට ආවේගයක් තියෙනකොට දුකක් එනකොට ඔකට ගියොත් කිසිම දුකකට උතන ඉන්න බෑ. ඒ කම්පන වේගයේ මොනම දුකකට ඔකත් ඉන්න බෑ. ඉතින් ඒක යාලු කරගන්න එක තමයි උත්සාහ කරන්න තියෙන හැබැයි අඹා ගිහිල්ලා පිටිපස්සෙන් ගන්නත් බෑ ඔයා. ඒක කියනව නිකන් වචනට කියන නිකන් කෙල්ලෙක් යාලු කරගන්නවා වගේ තමයි කියලා පස්සෙන් ගියොත් ආඩම්බර වෙනවා. ඒ නිසා නිකන් යාළුවනේ උන් දන්නවනේ මොකද කරන්න ඕන කියලා. ආන්නේ මේ ඉඳලා යාළු කරගන්නයි කියනසේ මං කියලා දෙන්න ඕනේ නෑ නේ ආදුනිකයි, තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමින් වහන්ස. මා මෙතෙක්කල් මූලික කමඨහන වශයෙන් පිම්බීම හැකිලිම වැඩුවෙමි. ඔබ වහන්සේගේ දේශනා ඇසීමෙන් පසු ආනාපාන සතිය වැඩිවීමට පටන් ගතිමි. పూర్ව කෘත්‍ය කර මම මෙතන කියා සිතමින් බලා සිටින විට ආස්වාස නාසිකාග්‍රයෙන් ඇතුල්වන හා පිටවන බව දකිමි. ආස්වාස සිසිල් හා දිග වශයෙන්ද ප්‍රස්වාස උණුසුම් හා කෙටි වශයෙන්ද දැනේ. මෙසේ ටික වේලාවක් මෙනෙහි කරමින් සිටින විට ආස්වාස ප්‍රස්වාස සියුම්ව වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වී යයි. නැවත වේගය වැඩි වේ. සමහර වේලාවට නාසිකාග්‍රයෙන් පිටවන වායුව කැඩි කැඩි යන බවක්ද පෙනේ. අතරින් පතර වෙනත් අරමුණු පැමිණියද ආස්වාස ප්‍රස්වාස හොඳින් වැටහේ. වේදනාවක් දැනුණද ඒවායින් බාධාාවක් නැත. සතිය වෙනස් නොවේ. සක්මන ඔසවනවා තබනවා পায় ඔසවන විට සැහැල්ලු බවක්ද තබන විට බර බවක්ද දැනේ. වරින් වර සිත පිට ගියත් සතියෙන් සක්මන් කළ හැක. එදිනෙදා කටයුතුද සතියෙන් සිදු කරමි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා. වහා වහා අමා නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඉතින් ওই කරගෙන යන වැඩේම කඩා ගන්න නැතුව යන එකයි මේකට දෙන්න තියෙන උපදේශයේ කැඩෙන්න ඕන තරම් කරුණු තියෙනවා අපිට. නමුත් ඒවට හිත නොයදා මේ ඇති කරගත්ත එල්ලේ මේ සාදාගත්ත පිටිය පාදාගත්ත පිටිය ගණ්ඩනේ මේ ඔක්කොම කරේ. ඊට පස්සේ දැන් කී වැඩේ යන්න ඒ එලි කරගත්ත පිටියේ කරදර වෙන්න දෙන්නේ නැතුව නඩත්තු කරගෙන යන එකයි නැත්නම් අනුග්‍රහ කරන එකයි කරන්න තියෙන්නේ. ඒකට ඉතින් භාවනාව වැඩිනවා කියන එක ඒකේ හැටි. අපි විහිං මේ එක එක දේවල් වලට ඔළුව දාලා ඔළුව අන්දමන්ද කරගන්න නැතුව අනුග්‍රහ කිරීම සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ වශයෙන් බලපානවා. ඒක නිසා ශරීරයේ ලෙඩ කරගන්න එපා පුළුවන් විදිහට උත්සාහ කරන්න සෞඛ්‍ය නඩත්තු කරන්න. මානසික ලෙඩ කරගන්න එපා අනුකි කුණු කන්දල් අහන්න යන්න එපා. කාලස්ථාන වෙනස් කරන්න එපා, ආහාර වෙනස් කරන්න එපා, නිදා ගන්න ක්‍රමය වෙනස් කරන්න එපා, නාන ක්‍රමය වෙනස් කරන්න එපා. මේව කොහොම ඒ විචල්්‍ය සාධක එහෙම ස්ථිර කරන්න භාවනාවට වැඩෙන්න දෙන්න. ඒකයි අපි මේ නිවාසික භාවනා වැඩමුළුවට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය බුද්ධිය නැත්නම් ඒකට සාමාන්‍ය ප්‍රඥාව කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකේ ප්‍රඥාව. ඒක හැබැයි ලොකු ප්‍රඥාවක් වෙනවා. මේ භාවනාවට ඒක කරගන්න බෑ. අපි දෙන අනුග්‍රහය යෝගාවචරයේ විසින් වැඩෙන ගොයමක් කිරිවැදෙන ගොයමක් බලහින ගොවියෙක් වගේ නිසිනින්ද කිරිවැදින්න ගන්න එකයි කරන්න දෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මම අද පර්යංකයේ භාවනාවේ යෙදී සිටින විට ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරමින් සිටියෙමි. මම දකුණු නාස්පුඩුවේ හුස්ම වදින විදිය මෙනෙහි කළෙමි. එවිට දකුණු නාස්පුඩුවේ දකුණු පැත්තේ ගැටීමක් දුටුවෙමි. එවිට මට දකින්න ලැබුණා රූප චලනයක්. එය විදුලි කෙටීමක් වැනිය. එයට හිත නොයොදා ආස්වාස ප්‍රස්වාසය සෙව්වෙමි. නමුත් මට එය දැක ගන්න නොලැබුණි. එහෙත් මම දිගටම හුස්ම ගැනීමේ යෙදී සිටියෙමි. එය ගැන මට පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. සමහරලාට ආනපානේ විස්තර වශයෙන් බලනකොට නානා ප්‍රකාර ආකාර නානා ප්‍රකාර සතහන් නානා ප්‍රකාර ස්වභාවික දේවල් පේනවා. ඒකට යෝගාවචරය දන්න මේ ආනාපානිය ඇතුළේද පේන්නේ පිටද කියලා. ඉතින් එතකොට මේ පිට වෙන්න ඇති හිත පිට ගියයි කියලා ආය ආනාපානිය හොයන්න උත්සාහ කරනවා. ඒක හරියට මේ ආනාපානිය ඇතුලේ ඉඳගෙන ආනාපානිය හොයනවා. ඉතින් එතකොට වෙන්නේ අන්ධවන්ද වෙනවා. දැන් තමන් ඉන්නේ ඇතුලේ මේ ඇතුලේ විස්තරයක් දකින්නේ. බලාපොරොත්තු වෙන්න බැරි එකක්. නමුත් දැන් ආනපානිය හොයන්න හදනවා කියලා කියන්නේ මේ මාළුවෙක් වතුර කියන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඌට කවදාවත් බෑ. ඌ ඉන්නේ වතුරේ, ඉපදුනේ වතුරේ, සවුදන්නේ වතුරේ ඉන්න බව. ඒ වගේ අර සමාහලාවට ආනපානේ හරහා ඇතුළට ගිහිල්ලා ඒ ඇතුළට ගිහිල්ලා විස්තර පේනකොට හිත අන්ධබන්ද වෙනවා. ඉතින් ඒක නිසා මම එතෙන්ට එනකන් ආගියේ විස්තරේ ඉතිහාසෙ මම මේ ඉන්නේ ඇතුළේද පිටතද කියන එක අවුල් කරගන්න නැතුව යන්න නම් එතෙන්ට නිකන් ආපු මග විස්තරේ දැනගන්න එක තමයි එකම උත්තරේ තියෙන්නේ ඔක. නිසා ඔක ආයෙත් වෙන්න දෙන්න. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අමාරුවෙන් කෙනෙක් අගනගරයට ගිහිල්ලා කෞතුකාගාරය හොයාගෙන කෞතුකාගාරය ඇතුලේ ඒක ඇතුළේ තියෙන විශාල ශිෂ්ටාචාර අවුරුදු 6000 7000 පරණ එක. ඒ තියෙන විශිෂ්ටාචාරක ඉන්න ගමන් මේ කෞතුකාකාර කොහෙද කියලා හොයන්න කියලා දැන් හොයන්න බෑ. දැන් ඉන්නේ ඇතුළේ. ඉතින් ඒකට ගිහිල්ල ඉවරලා ඇහුවොත් එහෙම එතන ඉන්න මුරකාරයෙක්ගෙන් මේ කොළඹ කෞතුකාකාරට යන පාර කියන්නේ කියලා. ඊමණසේ අන්දමන්ද වෙනවා. මේ ඇතුළේ ඉන්නේ. කෞතුකාකාරට යන පාර අහනවා. ඒක විස්තර තියෙනකොට අපි අන්න බඳ වෙනවා. මොකද ඒ තරම් විස්තර ඒකේ තියෙනවා. නමුත් එතන කියනකොට මේ මේ ගෙදර ඉඳලා කවුතුකාරට ඇවිල්ලා ඉන්නේ මේ ඇතුළේ ඉන්නේ කියන එක දන්නේ නැති තරමටම අපේ හිත මතුවෙන දේවල් වල එතන එතන අභිනන්දනය කරන්න පටන් ගන්නවා. ඒකට එකම දේ තමයි ආමග විස්තරේ මතක තියාගෙන ඉන්න එක. අනිත් දවසෙත් යනකොට අපි හැමදාම වගේ මේ යන ගමනක් නේ. විස්තර මතක තියාගන්න ඒ විස්තර අනුව තමයි අපිට ආපහු යන්න ඕ. දැන් කොහෙද ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ එන එන දේ අභිරමණය කරන කඩප්පුලි හිතක් තියෙනවා. ඒ හිතට දන්නේ නැහැ ඇතුළේද ඉන්නේ පිටද ඉන්නේ කියලා. එතකොට වගේ ප්‍රශ්න මතුවෙනවා. නමුත් ඒක එච්චර බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. නැවත නැවත භාවනා කරන එකට ඒක ඉබේම කාලානුරූපව කාලය අනුව නැතිලා යනවා. ආදුනිකයෙක්මි, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව ආනාපාන සතිය. අද දින උදෑසන පරයංක භාවනාව සිදු කරන අතරතුර හුස්මට සිත යොමු කරගෙන සිටින විට ආස්වාසේ හා ප්‍රස්වාසයේ දිග බව හා සියුම් බව මෙනෙහි කළෙමි. මුලින් ආස්වාසේ හා ප්‍රස්වාසයේ දිග බව දැනුන අතර ටික වේලාවකින් සියුම්ව කැටි වී යන ආකාරය දෙස සතියෙන් බලා සිටියෙමි. මද වේලාවකින් හුස්ම නොදැනී යන්නට විය. කයේ තිබුණ යම් යම් වේදනාද කයෙන් ඈතට ඇදී යන්නක් මෙන් දැනිනි. හුස්ම නොදැනී ගොස් හිස් බවක් දැනෙන්නට විය. මෙම හිස් බව බොහෝ වේලාවක් පැවතුනද කයට සිත යොමු විය. විටින් විට කය නොදැනී ගොස් හිස් බව දැනෙන්නට විය. භාවනාව අවසන් කරන විට පැයකුත් විනාඩි 15ක් ගත වී තිබුණි. මෙයට කරුණාවෙන් යුක්තව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවද পায় ඔසවන බව හා තබන බව හොඳින් නිරීක්ෂණය කළෙමි. පාදයේ ඔසවන විට සැහැල්ලු බවද, තබන විට බර බවද, රළු ගතියද දැනෙන්නට විය. සක්මන් භාවනාවේදී කයේ සැහැල්ලුවක් හා සිත ඊටමත් ඉක්මනින් සමාධිගත වන බව වැටහේ. දවසේ කටයුතු පිරිසිදු කිරීම වලදී දාණය වළඳන අවස්ථාවේ හා පෑන් පහසු වන විට හොඳින් සිහිය පවත්වා ගැනීමට හැකි වේ. නොඑක් අවස්ථාවන් වල සිතුවිලි පැමිණියද ඒවා සතියට බාධාාවක් නොකරගෙන දිගටම සතිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකෙත් මුල් කොටස භාවනා කරගෙන යනකොට මම සහ මම නොවේ කියන සීමාව කැඩෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ඇතුළ පිට දුර ළඟ ඔක්කොම කලවම් වෙන්න පටන් අර ගන්නවා. ඒක හුඟක් වෙලාවට මේ ධාතු මනසකාරයට යනකොට සිද්ධ වෙන දෙයක්. තමන්න තේරෙන්නේ මේ මම කියලා ගන්න කොයි කොටසද මම නොවන කොටස මොකද්ද කියලා. සාමාන්‍ය සම්මත ලෝකයේ උතෙන් තමයි වැඩේ පටන් ගන්නවා. කොයි එකෙදිත් මේක මම මේක මම නොවි කොටස්. නමුත් මෙතෙන්ට යනකොට භාවනාවේදී විපස්සනාවට ප්‍රවිෂ්ටි ලබා ගන්නකොට ඇතුළු පිට නැති වෙනවා. ඉතින් ඒකට යෝගාවචර නිකන් කරකොල අතහැරියා වගේ. හොඳ වීදුරු භාණ්ඩයක් ගන්න හොද්දට දෑත බදලා කළු ගලක අතහැරියා වගේ කෑලි කෑලි සීසිකර වෙනවා. ඉතින් ඒකට අරකේ හැඩේ ආකාර නැති වෙනවා. ඉතින් ඒකට භුඟාක් බයයි මේ ශරීරයට ආස කරන කෙනා ජීවිතයට ආස කරන කෙනා. එයා භාවනාවට බාධා කරගන්නවා. මේක මේ විසිර විසිරියමක් එහෙම නැත්නම් පාලනින් ගිලීමක් කියලා. ඒ කියන්නේ තරම්ම ආත්මයේ තියෙන ආශාව. ඉතින් එහෙම එකක් නම් වෙලා තියෙන්නේ තනි දවසෙත් එකට යනකොට ලෑස්තිලා අනිකයි තියෙන්නේ. භවණ හරිනම් ඇතුළතත් එකයි පිටත් එකයි ඒ වෙනස නැති වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි විපස්සනාවට ප්‍රවිෂ්ටයක් වාගේ තනක්. ඇතුළෙත් තියෙන පටවි ධාතු පිටත් තියෙන පටවි ධාතු දෙකත් තම පටවි ධාතු. ඇතුළේ තියෙන වායෝ ධාතුව පිටත් තියෙන වායෝ ධාතුව දෙපැත්තම වායෝ. වායෝ ධාතුව ඇත්තටම දන්නේ නැහැ ඇතුළේ ඉන්නවද පිටේ ඉන්නවද. ගෑණියෙක්ද ඉන්නේ මේ පිටිමේකද ඉන්නේ. මේක සැපට හේතු වෙනවද දුකට එනද ඉව දන්නේ නැහැ. මේ අපිට එකට නම් වණන් දෙන්නේ. අනේ නම් වණන් සංඥා අයින් වෙනකොට මේකේ සීමා මරියාදාවල් නැති වෙලා යනවා. ඒකට සූදානම් නැත්තේ මේ කුමරු කුමරි සැප විඳපු කායට ආශා කරන ජීවිත ආශාව බහුල කෙනා. ඉතින් ඒකට ඒචීති භාවනා හරිනවා. හරි යන්න නම් මේකට ලෑස්ති වෙලා අපේක්ෂාවෙන් වගේ ඉල්ලගෙන ඉන්නවා කියන එක නෙවෙයි. මෙහෙම ආවොත් බය නැතුව යනවා කියන අදහසින් යන්න යන්න තමයි භාවනා පිළිබඳ ශ්‍රද්ධාව වැඩෙන්න පටන් ගන්නවා. නැත්තම් තියෙන මේ ශ්‍රද්ධාවේ මදිකම තමයි මේ ජීවිත ආශාව, කාය ආශාව වශයෙන් පිළිලා තියෙන්නේ. හැබැයි භාවනාව හොඳට වැඩෙනවා. අනුග්‍රහය පිණිස මේකට ලෑස්තිලා යන්න කියලා කියනවා. අති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. ප්‍රථමයෙන් මූල කර්මස්ථානය ආස්වාසය ප්‍රස්වාසය නාසිකා අග්‍රයේ සිහියෙන් දකිමින් සිටිමි. සියුම් ආස්වාසය හා ප්‍රස්වාසය දකිමි. ආස්වාසයේ ආරම්භයේ සිට ප්‍රස්වාසයේ ආරම්භයත් අවසානයත් හොඳින් නිරීක්ෂණය කළෙමි. පෙරමෙන් ශාන්ත බවක් සැනසීමක් දැනුනි. වාර 60ක් 70ක් බලා සිටීමෙන් අනතුරුව සිත පිට යන අවස්ථා තිබුණි. නැවත නාසිකාග්‍රයට සිත ගතිමි. සිහිය පිහිටුවෙමි. වේදනාව දැනෙන අවස්ථාවේ පාදයේ වේදනාව යනු කුමක්දැයි නිරීක්ෂණය කළෙමි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර යන මේවා විඥාණයටයි අයිති. විඥාණය මායාකාරී. විඥානයේ මායාවක් මා මේ අත්විඳින්නේ. වේදනාව යනු නාම ධර්මයක්. එය රූපයට අයිති නැත. මේ විදිහට වේදනාව තිබියදී එහි භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අත්දැක්කෙමි. ධර්මය මොහොදු වෙද්දී ඒ තුර නිරීක්ෂණය කරද්දී සතුට සමග වේදනාව පහව ගොස් තිබුණි. කාලයද ඉවත්ව ගොස් තිබුණි. සක්මනේ සිහිය පැවැත්වීමේදී සිහියෙන් යුතුව ඇවදින බව දැනගත දැනගෙන පාදයේ ඔසවන විට ඔසවන බවද ගෙනියන විට ගෙන යන බවද තබන විට තබන බවද දැනගතිමි. ඒ අතරෙම කයට සිත යොමු කරමින් මේ ඔසවාගෙන යන කය තුල තිබෙන අවයව මනසින් දකිමින් සක්මන් කළෙමි. එදිනෙදා සතිය පැවැත්වීම බොහෝ දුරට සාර්ථකයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට වහා වහා නිවන් නිවන් ෂේම භූමියට ළඟා වීමට හැකි වේවායි පතමි. මේක මේ අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී දේවල් චෛතසික ධර්ම මනස තමයි විඥාන තමයි ප්‍රධාන ඒක මායාකාරී කියලා මේ කියන කෙනා මනස අහුවෙලා වගේ කතා කරාට තාම ඉන්නේ මනසේ මායාව. ඒ නිසා මේ ඔක්කොම රචනයේ ගිහිලා තියෙන්නේ විඥානයේ මායාවක් කරා. විඥානේ කවදාකවත් කැමති නැහැ තමන්ගේ හෙළුව පෙන්වන්න. ඒ නිසා හිතනවා නම් මේ තමයි ධර්මය කියලා එක බර මස මල මුලාවක්. ඔකට තමයි විඥානේ මායාව කියන්නේ. එකක්වත් ගණන් ගන්න එපා. ආස්වාද ප්‍රසවාස වෙනවද බලන්න. ඔයා ලස්සන කතා ගොතන. ඒ හැම ගෙතිල්ලකම කරන්නේ වර්තමාන මොහොත පනන. පන්නලා සරුංගල් ඇරියා වගේ අරනවා. ඉතින් හිතනවා මට දැන් බුදුහාමුදුරටත් එහා ගිහිල්ලා තේරිලා කියලා. දුප්‍රබුද්ධ වෙනා වගේ තේරෙන හැබැයි මේ විඥානේ තිබුණ ලණුවක් කාලා තියෙනවා. ඒ ධර්මතම ෂටයි. ඒ හොරාගේ අම්මෙන් පේනානේ. අභිධර්ම ගැන ලියවිලා තියෙන පොත්, අටුවා ගැන ලියලා තියෙන පොත් විඥානය ගැන ධාර ගණන් දිග කතා කරනවා. මේ විඥානයම මායාවක් මේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා නෑ නෑ මම විඥානේ එහා පැත්තේ ඉන්න මේ කරන්නේ කියලා. මොන කෙරෙල්ල සම්පූර්ණ විඥාන විශේෂ භූමියේ ඉඳගෙන නටන්න නැටිලා. ඕක නෑ මේ ආස්වාසය අත්දිනකොට. ඕක නෑ ප්‍රසවාසය අත්දිනකොට විඥානේ කරණ දෙන්නේ නෑ. විඥානේ ඊට දුන්නොත් සතුංග ගන්නවා තමයි වැඩි. නිසා පරිස්සම් වෙන්න ඔයිට වෙටි ලස්සන ධර්ම වැටෙනවා කියලා තේරෙයි. එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලීකිරි කර දුන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔය බහිලා අහන්න යන්න එපා. ඔය පොත් කියවන එකේ තියෙන අපලේ. ඒ හොඳට කන රත් වෙන්න ගහන්න ඕන වෙලාවට. නැත්තම් එහෙම ওই ලනු ටිකේ කනවා. ආයන මේ මේ අතුරු යනකොට ලනුව කැපුවා වගේ හොම්බෙන්න යnderින්න. තන්නේ කර විඥාන මායාවට අහු වෙලා තියෙනවා. ඒ නිසා ඔය අල්ලන එක අපිටෙන් තරම් ලේසි නෑ. ලේසි ක්‍රමේ තමයි ප්‍රත්‍යක්ෂ කළ හැකත් එක්ක වාසය කරන්නේ. ආනාපානත් එක්ක වාසය කරන්නේ. වම දකුණත් එක්ක වාසය කරන එකේ විඥාණයට නටන්න මොනම නටුවක්වත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න තුනක් ඉතිරි ඒ තුන ඍජුවම භාවනා අධ්‍යක්ීම් වලට සම්බන්ධ නැහැ. පූජනීය වන්දනීය ස්වාමින් වහන්ස කුණු ඉවත් වනසේ ස්නානය කිරීමට ලීටර 10ක වතුර බාල්දියක් ප්‍රමාණවත් බව මෙහිදී ඉගෙන ගතිමි. මෙතරම් කල් මා කොතරම් නම් ජල සම්පත විනාශ කර තිබුණිද අල්පේච්ඡ ජීවිතයෙන්ම සතුටු වෙමි ඔබ වහන්සේගේ මුවින් බුදුබණ ඇසීමට මා පිං කර ඇත සරත් කල වැස්සෙන් කුණු ඉවත් වන්නාසේ අවිද්‍යා මල දුරවන බව දැනී ගියේය මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගේ ඔබේ දේශනා නෙළුමක් අරන් තබන තබන පියවරක් පාසා මිහිකත සරු වේවා. ගන්නා හෙළන හුස්මක් පාසා ඔබ වහන්සේ සුවපත් වේවා. කව්වෙන් ගව්ව දියමාලිග සෑදේවා යසෝදරාවගේ දීන යසෝදරා කවි ඉතින් ගොඩක් බයිලා වැත්තක තියලා භාවනා කරමු අප්පා ගෞරවණීය <laughs> අර මෑණියන්ට ලෙඩ ඇහිලා ඒ ඒ වගේ ලියුම් අන්තිමටම දාන්න ඒ නැත්තම් කුණු බල්දියට දාන්න දැන් මේ කමෙන්ටර්ස් කමෙන්ටර්ස් දෙන කට්ටියත් අප්සෙට් වෙනවා ක්‍රිකට් ගහන කට්ටිය පැත්තකදී. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මාගේ පැවිදි ජීවිතය වසර 5ක කාලයකි. මේ කාලය පුරාවටම අවස්ථා 10ක් පමණ මේ සඳහන් කරන සිදුවීම සිදු වී ඇත. මම භාවනා කරමින් පැය එකමාරක් දෙකක් ගෙවි ගොස් වීරෙන් සමාධියක සිටියදී කිසියම් කාන්තාවක් ඒ අවස්ථාවේ ළඟින් සිටින අයෙකු විසින් හෝ වෙනත්ම කෙනෙක් විසින් හෝ ළඟට පැමිණ ගිලන්පස ගැනීමට කියා හෝ දානය වැළඳීමට කියා හෝ බෝධි පූජාවට කියා හෝ එලිමහනක සිටින්නේ නම් කතා කිරීමේදී මායයට ප්‍රතිචාර නොදක්වද්දී ඇඟෙන් අල්ලා අත් දෙක තදින් පිරිමැද පිරිමැද මහා වදයක් කර නිින්දෙන් අවදි කරන්න කුසේ අවදි කරයි. මම ඒ සියල්ල පැය භාගයක් පැයක් විනාඩි 15ක් ආදී වශයෙන් උපේක්ෂාවෙන් විඳ දරා ඇත. එවිට භාවනාවෙන් නැගිටීමටම සිදුවේ. දොර ජනෙල් වසා කුටියේ සිටින්නේ නම් කතා කරන විට මා ප්‍රතිචාර නොදක්වන විට දොර ජනෙල් වලට ගසගසා එබිකන් කර කර මා නැගිට එනතුරු කරදර කරයි. දැන්වීම් පුවරු දමා තිබුණත් වාචිකව කියා තිබුණත් ඒ අවස්ථාවට එසේ සිදුවේ. දඹදිව ගොස් බුද්ධ ගයාවේදී එලෙසම විය. එය නම් මට දරා ගැනීමට නොහැකි විය. උපේක්ෂාවෙන් සිත द्वේෂයට පත් නොකර ගත්තද පැයක් පමණ මාගේ දෙනෙතින් කඳුළු වැගිරුණේය. ඒ කිසිම අවස්ථාවක සිත द्वේෂයට පත් නොකර ගත්ෙමි. මා මේ ජීවිතේ නම් කිසිම කෙනෙකුට වරදක් පීඩාවක් බාධාවක් නොකළයෙක්මි. පෙර මාගේ අකුසලයක් පසුපසින් එනවාද යයි විටක හැඟේ. එසේනම් මා එයට කුමන පිළියමක් කළ යුතුද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම සදාකාලික සැනසීම උදා වේවායි පතමි. තෙරුවන් සරණයි. නොකිය ඇත්තට දීවිලා නැහැ මේක ඇත්තටම කෙනෙක් පුද්ගලයෙක් කරන දෙයක්ද නැත්නම් සදා සම්පූර්ණ මනෝමය සංසිද්ධියක්ද කියලා රචනය කියලා තේරුම් ගන්න බෑ. කවුරු හරි ඇවිල්ලා ඇත්තටම කරනවද එහෙම නැත්නම් කරනවා කරනවා කියලා Tamanට හිතන එකක්ද කියලා කැමැතිද මේ ලියුපෙකන අදහස ප්‍රකාශ කරන්න. මේක මේ වෙච්ච දෙයක්ද කවුරු හරි ඇවිල්ලා ඇත්තටම අතින් අල්ලා කතා කරන එකක්ද මේ කතා කරන්නේ එහෙම නැත්නම් කතා කරුවා වගේ Tamanගේ මනස එකෙල්ලේ කඩලා දාන මනෝ විකාරයක්ද මේ වෙන්නේ කියන එක ලියෙන්න ඕන නැත්නම් හිතා ගන්න අමාරුයි මොකද මේ ලියන රචනයේ වටිනාකම. ඇත්තටම ඇවිල්ලා තියෙන එක. ඉතින් එහෙමනම් හොඳම වැඩේ කියන දේ අහන එක. බෝධි පූජා තියෙන ඉතින් කියන එකයි. ඒ මොකද පුද්ගලෙක් ඉන්නවා බෝධි පූජාට කරු නොකර එන පුද්ගලයාට කරු කරා වෙනවනේ. කවුරු හරි කියන බත් කන්න වරින්. ඉතින් ඔය පයිතගරස් කියලා හොඳ ප්‍රසිද්ධ ගණිතඥයෙක් හිටියානේ. ඒ යක්ෂයා ගෙදෙට්ට හැමදාම ලෝකේ ඉන්න හොඳම ගණන්කාර වෙනවලු. ගෑනිට මන කරදරේ. රැයට කනකොට රැ 11යි. දවල්ට කනකොට 5යි 6යි. ඉතින් මනුස්සයා එක දවසක් මේ විශාල කට්ටියක් ඇවිල්ලා මේ ලෝකේ වැදගත් වෙලා සංවිධානය. ගෑණිකලු මිනිස්සු කාලපුති කරන මගුලක් කරපුවා මට වළම්මුට්ටිය බුදියන්න තියෙනවා කිය. ඊට පස්සේ ඉතින් අර මිනිස්සු ඔක්කොම ඉන්න තැන. ඒ මිනිහා කරන් <laughs> ගන්න නැතිලු කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා. ඒකවල තමුසෙලාගේ කතාව තියාගෙන මේ අපිට කාලා බොදියන්නේ මේ කාලා ඉවරයක් කරනවා කියලා කරන් ගත්තේ නැතිලු. ඒ සාකච්ඡා කරනවා. වතුර කරහගෙන දීපුවාම මේසේ හරහා අයිතිකලස් කළු ගොරවනකොට මට හිතුණා වහී කියලා වගේ කිව්වලු එච්චර. කලින් ගොරවනකොට මට හිතුවා වහීද දන්නේ නැහැ කියලා කිව්වලු. වතුර කරගෙන ගහපුවාම මේසෙට මොකද ගෑන්න පුදියන තියෙනවා මේ මිනිස්සයා ජාත්‍යන්තර මිනිසුන් කියලා ගණන් කතා කතා කරේ ඉතින් හරියන්නේ නැහැ. ඒ වගේ ඒකට සාමාන්‍ය බුද්ධිය තියෙනවනේ. ඒකට සාමාන්‍ය සම්මුති ඥානයි කියලා කියනවා. මේ කාටරියම් අපි වග වෙලා තියෙනවා නම් උත්තර බඳින්න ඕනේ. මට එක දවසක් එහෙම වුණා හයිකුටියේ ඉඳද්දි හොඳට දාහනේ වරඳු වෙලාවක දවල්ට බුදියන් දීතුනා. ඉතින් බුදිය ගත්තා. කවුරුත් නැහනේ. ඉතින් මට දැන් ඇහෙනවා දොලට යන එකෙක් මොතොට ඇහෙනවා අඩිය 30 ඇවිල්ලා දැන් හයේ කුටියට එනවා උඩහට. දැන් බුදි අරින්නවා කියලා දැනගත්තොත් ලැජ්ජයිනේ. ඉතින් මම නැගිටින්න හදනවා ඇඳත් ඉරගෙනව නැගිටින්න වෙන්නේ. නැගිටින්න බෑ. අර මිනිස්සු ඇවිල්ලා <coughs> කියනවා. දොරට ගහනවා. මම බලනවා නැගිටින්න නැගිටින්න බෑ. ඉතින් මම ඇවිල්ලා එහෙම ලොකු සංසාර කිව්වා මෙන්න මෙහෙම එකක් වුණාම අයතේ තනි කර වැරද්ද. මොකද දවල්ට කාලා නිදාගන්න. ඊට පස්සේ මේ ලොකු සාංශේ කියනවා මටත් ඕකම වුණා. දවල්ට ගිහිල්ලා පොඩ්ඩක් ලොයිසයි ලොකු සාංශේ වයසයි හාන්සෙච්චාම කවුදෝ ජනෙලෙන් ඇවිල්ලා විහිළු කරනවා. දැන් මිනින්දේ පේනවලු කවුද ඇවිල්ලා ජනෙලෙන් විහිළු කරනවා. ඉතින් ලොකු සාංශුන් මං වගේ වයසක මිනිස්සුකටයි මේ විහිළු කරන්න කියලා හිතනවා. මම මේ කාලා බුදිනවට තමයි කියන්නේ කියලා හිත කියනවලු. ඊට පස්සේ හිතාගත්තලු මේක මං කොයි වෙලාවක හරි බලන්න ඕනේ. ඉතින් ඇඟේ තුරලකම නිසා නිදාගන්නත් බයික දවසක් එහෙම මිනිස්සෙක් ඇවිල්ලා මේ නිින්ද ඉඳදී වෙනවලු හීනෙන්. ජනේල ගාවින් ඇවිල්ලා මේ උසුළු විසුළු කරනවා. ස්වාංශර ගැලපෙන්නේ නැති විදිහට. දැන් ලොකු ස්වාංශයට හිත තිබුණලු මේ මිනිස්සයා එන එක පව් කර ගන්නවා කියනකොටම පිටිපස්සේ පොලිස් කාරෙක් ආවා. හීනෙන්ම. ලොකු ස්වාංශිකට ඔයා හැමදාම මට කරදර කරනවා කියලා. කණෙන් අල්ලගෙන ඇදගෙන ගියාලු ඊට පස්සේ ආවේ නැහැ කියලා. ඒ හේතුව තමන් ගිල්ට් එකක් තියෙනවා. තමන් ළඟ ලැජ්ජාවක් තියෙනවා. මම මේ මේ වෙලාවේ නිදාගන්න එක වැරදි මේ තැන ගැලපෙන්නේ නැහැ කියලා. ඒ වගේම වෙන්නේ නැති අපේ කිකරන වගේ විහිං තියෙනවා. ඒ නිසා සර්වචාන්සේ දේතනා කරලා තියෙනවා මේ නිරෝධ සමාපත්තියට සමවැදුනත් සංඝාඥාවකින් කවුරු හරිලා කතා කෙරුවොත් මට අවදි වේවා කියලා අදිෂ්ඨාන කරන් තමයි වාඩි වෙන්නේ. මොකද සංඝයාට අයිතියක් තියෙනවා ඒ වගේ කැඳවන්න. ඒක නිරෝධ සමාපත්තිය කඩන් හරි යන්න ඕනේ. ඒක නිසා යා ඊට සමාපත්තිය සමාධින් ඉස්සෙල්ලා ආවුස තියනවාද අඳුරක් තියනවාද සංගාඥාවක් එන්න පුළුවන්ද කියලා කරුණු කතා කරලාලු සාකච්ඡා කරලයි කියලා කියන ඇතුළට යනවා. ඉතින් මේ වගේ කවුරු හරි කතා කරනවා නම් ඒ මිනිස්යාට සාමාන්‍ය බුද්ධියක් තියෙනනේ මිනිස්යාට තියෙනනේ සාමාන්‍ය ඥානයක්. මෙයා මේ කෑම කන වෙලාවේ කන්න තු ඉඳගෙන ඉන්නවා. එහෙමනම් ජර්මන් ආම්ගණ කැවිලි ලොකු සංසිකේ හුවා. අහනකොට කිව්වා මෙන්න මේ මේ වැඩේ කරන්න ඕනේ මට. ඒක මට භාවනාවට වාසි. නමුත් අනික් කට්ටිය මට ඊට පස්සේ කිව්වා ඒ කට්ටියට කියන්න මං අද කැමරට එන්නේ නැහැ කියලා. මං බෝධි පූජාට එන්නේ නැහැ කියලා. කියලා නතර වෙන්නේ කිව්වා. එහෙම නැත්නම් කවුරු වෙලා කතා කරු කරන්න දෙයක් නැහැ. ඒ නිසා Taman ඕනේ නම් පැය පැය ඉන්නකේ පැය දෙකක් ඉන්න සංවිධායකට කියනෝනේ මම සමාජයට දානෙත් නොඉඳී තිනවා. එහෙම වුණොත් මං ගැන පරීක්ෂා කරන්න එපයි කියලා. එහෙම නැත්නම් සමාජික ජීවත් වෙනකොට අවංකව කවුරු හරිලා අත තියලා කතා කරනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකට මේ තත්මි ටික කානිකන් කාලිනාස්ති කරනවා වෙන්න නාස්ති කරනවාට බාහනවා කරනවා වෙන්න පුළුවන්. ඒ වෛරජ වෙනට රෙඩිය හොඳම වැඩි තමයි මේ මිනිස්යාගේ සම්මුති ඥාන ඊට දීලා කටයුතු කරනවා හැබැයි සහයෝගය දක්වන්නේ නැහැ. කතා කරපේකට උත්තර දෙන එකයි කරන්න තියෙන්නේ. හුඟක් වෙලාවට වෙන්නේ මේක නෙවෙයි මනෝ විකාර වෙනවා. මනසින්ම ඇවිල්ලා වෙනවා අපි හිතාන ඉන්න කවුද ඇවිල්ලා කතා කරලා කියලා. කවුරුත් කතා කරලා නැහැ. පිටිපස්සට හරියට මෙන්න මෙතෙන්ද මුළු කකුලෙම දමලා දමලා අනිනවා වගේ අනින වෙලාව. ඒකට එතන කවුරු හරි හාමුදුර කෙනෙකුට තියා හිරකාරයෙකුටත් කරන්න වටින්නේ නැති ගැස්මක් ගැස්සෙන. නමුත් කවුරක්වත් ගහලා නැහැ. බණසෙම්ම වෙන දේවල්. ඉතින් ඒක නිසා කරන කෙනෙක් ඉන්නවනම් එයා අනුයත අනු අනු අනුයාත වෙන්නේ කියන කෙනාට. නැත්නම් මතක තියාගන්න ඕනේ ඒ භාවනාවේදී වෙන එකක් කවුරුත් නැතුව කිරුවන අපිට චෝදනා කරන දෙයක් නැත්තේ නෑනේ. ඒත් වෙන්නේ ඉඳී තියෙනවා. ඒක නිසා මේක එච්චර ලොකු බරපතල ප්‍රශ්න නෙවෙයි දහස් හැරයක් වෙලා මදි ඕක. අවුරුදු පහකට ඔයිට වැඩි ගාණක් වෙන්න වෙනුනේ. හරිනම්. ඒ නිසා දහස් හැරයක් නම් වෙලා තින්නේ ගාලල්ල. ගණන් ගන්න නැතුව යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි. වැඩමුළුවේ ආරම්භක දිනේ සවස විකාශනය කරනු ලැබූ කායානුපස්සනාව පිළිබඳව DVD තැටිය නැරඹීමේදී අපට මේ කයේ පිළිකුල් ස්වභාවය බොහෝසේ වැටහෙන්නට විය. ඇත්ත දැකීම අපට රසවත්ය, මිහිරිය. කය කෙරෙහි ඇලීම මොහොතක්වත් සිද්ධ නොකර ගන්න අපට මහත් පිටුවහලකි. සමෙන් වසා උපවත් කර ලෝකයාම මුලා කරන්නා වූ හැඩතල පෙන්වන්නා වූ මේ ගොහර වලෙහි වෙස්මූණ අයින් කර නැවතත් දැකීමට මා මෙන්ම අන් සැවුමත් ප්‍රිය කරනවා ඇතියයි මා සිතමි. ඒ සඳහා අපට නැවතත් අවස්ථාවක් ලබා දීමට ඔබ වහන්සේට හැකිනම් එය අපට මහඟු වාග්යකි. ඔබ වහන්සේගේ ෂේම භූමිය බොහෝ දුර නොවේවා යන්න අපේ පැතුමයි. තෙරුවන් සරණයි. අපි ළඟ තියෙන ඒක වගේ තව එකක්. නාඩි එකක් වෙනවා. මේ animal farm නෑ human farm. ඈ බොඩි බොඩි ෆාම් ඒකයි බොඩි එක්සිබිෂන් එකයි ඉතින් ඔය කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලපුවාම ඉවරනේ ඉතින් ආනුන්ගේ බොඩි වල බලයි කණ්ණාඩියක් ගිහලා ඊට ගත්තා නම් නවතරෙන් මැගිලිනවා පේනවා කියයි චිත්‍රපටි හදලා කන කවලා නම්මන කරන්න ඕනේ නැහැ උඩ යනවා මේ කොයිද යන්නේ කියලා මම ඇට තැකිලි බලන්න යනවා කියනවා ඉතින් මං කරන කණ්ණාඩියට ඉල්ල බලපන් ඔක ඇතුලේ තියෙනවා කියලා ඈ <laughs> එතකොටයි මතක් වෙන්නේ මේ ඇවිදින්න යට දැකිල්ල තමයි. යට දැකිල්ල බලන්න යන්නේත් යට දැකිල්ල තමයි. ඒකෙන් කෙසේ නමුත් මම සෙනසුරාදා දවස් දෙකේ මම පිට වඩින්න නිසා ඒ දවසකට මම ඉල්ලා හිටනවා මේ CD එකක් DVD එකක් බලන්න දෙන්න. මූලික කමඨාන උපදේශයක් නැමත අහන්න සලස්වන්න පුළුවන් නම් අපි මේ දවස්වල හදලා තියෙනවා මේ මම හිතන්නේ වැඩමුළු සංවිධානයේත් ලැබිලා ඇති. කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව දැන් ලෝකේ ඉන්න හැම කෙනාම අපිට තොරතුරු මේ පවතිනවා. කොහොමද කමඨාන් වාර්තාවසකර කරන්න කියන එක. පසුගිය වැඩමුළු 6 7 අපි සීඝ්‍ර දියුණුවක් ලැබුවා ඒකේ. ඒක පිළිබඳවත් නැවත මතක් කරන්නේ වැරද්දක් නිසා කියනවා නෙවෙයි. ඒක එතකොට තවදුරටත් මේ ප්‍රශ්න අහන්න නැතුව කමඨාන් වාර්තාව ඍජුව ඉදිරිපත් කිරීමේ ගුණාංග දිනු වෙන්න ඉඩ තියෙනවා මේ මේ ගුණාත්මේ දිනු වෙන්න ඉඩ තියෙන නිසා DVD එකත් බලන්න අවස්ථාවක් ගන්න පුළුවන් මූලික කමටහන් උපදේශ ටික අහන්නත් පුළුවන් ඒ වගේම අර කමටහන් වාර්තාව සකස් කිරීම පිළිබඳව විනාඩි 10ක් 15ක විතර දේශිනුත් කරන විදිහට මම අපේ සංවිධායක සිට්මන් වාසිකයන්ට මතක් කරනවා ඒක මේ සුජිත්ට පුළුවන් එක සකස් කරලා තියලා. අනේ එපමණයි සයින්ස්. හොඳයි අපි විනාඩි 5ක් 10ක් විතර වැඩිපුරක් තරම් තියෙනවා. ඒ නිසා තවත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න නැතුවම අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපිට විනාඩි 50කට ආසන්න කාලයක් තියෙනවා පරියන්ක භාවනාව සඳහා. අපි යනවා විනාඩි 50කට වුණ පස්සේ පරියන්ක භාවනාවට එකතු වෙනවා. මේ මතක් කිරීමත් එක්ක මේක ප්‍රශ්න විචාරත්මක වැඩ ප්‍රතිලේ නිමා මෙතනින් සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි